ප්‍රශ්නයක් මේ සක්මන් කරනකොට මේ මේ වෝකින් මෙඩිටේෂන් වලදී කෙලින්ම පාත් එක යන්න ඕනේද? ඒ කෙලින් ගිහිලා ආපහු එන එකද සර්කල් එක ගියොත් ඒක වැරදිද? ආරම්භයේදී නම් කියලා කෙලින් පාත් එක පටන් අරගන්නයි කියලා මොකද විචිත්‍රතාවය නැති. ආහ්. පස්සේදී කියනවා අපිට මේ බෝබල්වක් වටේ වගේ දෙයක් කියනවනම් අපිට කෙලින් අදිතියක් යන්න බෑනේ. ඒකට වටේට වටේට යන්න. මොකද මේකේ ලොකු සර්කල් එකක් තියෙනවා. ඉතින් කෙනෙක් කමෙන්ට් කරා සර්කල් එක යන්න හොඳ නෑ කියලා. නෑ ඒක ඇත්තටම හොඳ නෑ නෙවෙයි අපිට ඉම්ප්‍රොවයිස් කරන්න වෙනවා next best. ආහ්. හොඳම දේ තමයි වැලි තමාව. වැලි වැලි තමයි. එහෙම නැත්නම් අපි අනනිලත් හොඳයි. එහෙම නැත්නම් ලනුතජුර හොඳයි. එහෙම බැරි නම් තමයි අපි මේ වගේ දේවල් ගන්න. පුළුවන් තරම් අයින් කරන්න කියන කෙනා තනි සිමෙන්තිය මොකද තනි සිමෙන්තිය සිමෙන්තිය නිරුවත් පයින් ඇවිදිනකොට ලෙඩ කරනවා. සේමරෝ. ඒකේ තමයි කෙලින් ඉපත තමයි ඊළඟ කියන්නේ වක්‍රේ ගන්න ඉපයි. හැඩතල තියෙනව ගන්න පුළුවන් මට්ටම් කරන්න. මේවා කියනතිකල් මැක්සිම. ඊට පස්සේ ඒක තේරුම් ගත්තට පස්සේ සෙනගනති පාරක ඩ්‍රයිවිං පුරුදු වුණාට පස්සේ දෙතම සෙනගනති පාරවල හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකත් බේරගෙන අනේකයි. ඊට පස්සේ කියන හොඳ නිදිමත එනවනම් පස්සෙන් පතර ගන්න. ඒක කරලා නැහැ නේ. නිදිමත තියනවනම් මේ ඒ වගේ රවුමක් හරි ගමන්නේ පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සෙන් එතන නියත් සම්පූර්ණ අලුත් ඕනම දෙයක් පළංගුයි අල්ලගත්තා පස්සේ මේ අල්ලගත්තට පස්සේ ඒකට අපිට ඕන විචිත්තත්ව ගන්න බුලා ඇත්තට මේ අර මේ ඔක්කොම විස්තර කරපු ආටිකල් එකක් තිබුණා මේ බෝධි ඥාන මැගසින් එකේ සක්මන් සාමුගේ ඒ කියන්නේ ඥානගම හාමුදුරුවෝ ලියන තිබුණා වෝකින් මෙඩිටේෂන් එකේ කායි ට්‍රැඩිෂන් කියන්නේ. හරි ලස්සනට ඔක්කොම කියලා දෙනවා. මම මම ඇත්තටම මේ ඕගනයිස් කරන කට්ටියට දීලා තමයි power of mind තුනස් ඒ වෝකින් මෙඩිටේෂන් එකේ ඒක නිහිර තිබුණා ඒ වගේ. එහෙම නැත්නම් මේ හැරපර් පෝල් එකක් උඩ දක්වන්න. ඒ ආම්දිරෝ වොක්කා තියෙන නේද ආම්දිරෝ. ඒ ආම්දිරෝ යාටිකලේ තියෙනවා. ඒක තමයි. ඒව කරන් හදන්නේ අර හිත එකම දෙයක වැටිලා නීරස වෙනකොට ලක්මනේ එපා වෙනවනේ. ඒකට පොඩ්ඩක් අර වගේ හැලහැප්පිලි දාලා ඒක විචිත්‍ර කරලා දෙන්න. එහෙම නැත්නම් පරියන්කවලදී සක්මනේදී ඉස්සරහින් ඉස්සරහට යනකොට තමයි හොයා ගන්නවා මේ සත්‍ය සමාධියේ තියේදී පොඩි පොඩි විවිධාංගීකරණය කරලා සත්‍ය සමාධිය දියුණු කරලා ක්‍රමසාරි. සෝමනාතර කඳුක යනවා කියලා කියනකොට එතකොට ඒකේ ප්‍රබන්තිට එකක් තියෙන නේද? මනස කියන්න ඕන දැන් නවතින්න ඕනේ කියලා. ඒක තියෙන අර වටේ වටේ යනකොට ඒක නෑනේ. ඒක නිසා වටේ වටේ යන එක ආධුනිකයට කියන්නේ. ආධුනිකයට කියන්නේ කෙලින් පාර යන්නේ. ඒක තමයි ක්‍රමය. නමුත් පහුගලා යනකොට මේක නැත්තම් නොකර ඉන්නවට වැඩිය හොඳයි නෙමෙයි. හැම දෙයකම තියෙන්නේ ග්‍රේඩ් එකක් තියෙනවා. පුළුවන් තරම් පටන් අරගන්න කරගෙන කරගෙන දියුණු කරන්න යන එකයි. next best තමයි වැඩි. ඊගාඩ තියෙන හොඳ එක කට්ට කරා. ඉතින් අපි කියන්නේ පූජාව කරපන් සමම්පිච්චව නැත්නම් ගැටපිච්ච අරගෙන කරපන්. සමම්පිච්ච එනකන් බෑ කියලා පූජා නොකර ඉන්න. ඉසන්වනේ ප්‍රසිද්ධ කියනවා තමයි සමම්පිච්ච නැත්නම් ගැටපිච්ච අරගෙන බෑ පූජාව කරපන් ඊට පස්සේ කියලා වැඩි. කරන්නේ යා next best එක කියලා. ඊට 100ක් හොඳම දේ හොයන්න ගත්තොත් කවදාකවත් කරන්න බෑ. ඉම්ප්‍රොවයිස් කරන්න. ඉන්දායකින් ඉම්ප්‍රොවයිස් කරලා ප්‍රියයි. එයි මම හිතන්නේ මම තනකොළ උඩ ඒක ගොඩක් තියෙන තනකොළ උඩ කරයි කියලා ඒක නම් පැඩින් වගේ. දෙකේන මට මම කඳු කොට අපි කරපේකේදී කඳු කොට තිබුණේ මේ සක්මන් කරන් තියෙන තනකර මේ සිමෙන්ති පොළොව විතරයි. ඊට පස්සේ ඇත්තම සක්මන් කරලා මෙච්චර විතර ඒකේ ගල් තුන් කාලේ මෙටල් දාන. ඉතින් ඒක ඇවිදින්න. හරි සරයි. දුරට පුරුෂයෙක් එක්කනට ඇවිදින්න පුළුවන් ටික වෙලා කරනකොට ඇත්තටම හොඳටම මුළු ඇඟම නොවැළයි. නමුත් වැලි මෙච්චර විතර ඉදමත් තිබුණා බෝධිනාථේ ගාව වැලි තලා. වැලි දාන. එක්කෙනෙක් දෙන්නේ කියලා එන දවසකත් තිබුණා වැලි සක්මන් කරලා පුතුමාකාර වෙනසක් තියෙනවා කියලා කිමිචි සක්මන් කරලා කරලා ඉඳලා වැල්ලට ගියාට පස්සේ පුතුම ක්වොලිටි එකක් තියෙනවා කියලා. පුතුම මේ ඇඟටත් පහසුයි, බහම්කාටත් හොඳයි. ඒ නිසා මේ වගේ එක එක ගුණ වෙනස්කම් තියෙනවා. මම කියන්නේ ඉස්සරහට ආර්කිටෙක්චර් රසට කියන්න වෙනවා හැම ගේකටම සක්මක් හදන්න. අඩු ගන්න ගියක් නදාගෙන පන්සලක් ආපාසාව. මේ ළඟදී සුබුදු පුදුරන වත් වෙනවා පන්සලක තිබිටි අනිවාර්ය අංගය තමයි ගාන්ටාරේ නම් තියෙන්න ඕනේ. ඒ රක්මන අනිත් ගෝසාව පැත්ත නම් අනිවාර්යයි. ඒක තමයි මොන පන්සල්වල බෝධිය ළඟ තියන්නේ නෙවෙයි. එතන. ඒකේ වැරදිලා හදපුවා. ඒක ලක්මන් කරන්න හද බලන්නේ. ලක්මනක් හදලා තියෙනවා මම දැක්ක ඉස්සෙල්ලාම ඒ සිද්ධි පන්සලේ හදලා තිබුණා. කඩුලෙල්ල හදලා තිබුණා. නැත්නම් මං ගියේ ගිය හැම තැනකදීම මට පුළුවන් ශක්ති ප්‍රමාණය ලක්මන් කරනවා. ලෑලි වලින් හරි කමන්නේ නැහැ, වැලි ගෙනත් දාගෙන හරි කමන්නේ නැහැ. මොකද ඊට පස්සේ ඒ මිනිස්සු දිගට වැඩ ගන්නවා. ඒක ඉඳ තියෙන්න ඕනේ. ඉඳ තියෙනවා වගේම මේ ඒකේ වටිනාකම තේරුම් ගන්න. ලක්මන් ඇයි සංඥානුභවයේ හොඳට තියෙන්නේ. අත පැත්තේ මන්ද? ජානුභවයේ සතුටම සක්මන් නෑ ඒක අර කොරිඩෝ තියෙන්නේ. නෑ ඔය හොල් එකේ අත පැත්තේ තියෙන ඔක්කොම සක්මන් හරි. මම කියන්නේ වැලි බන්නේ. ආ වැලි. වැලි වල තියෙනවා මේ ඇතුලේ බෝධි ඥානය ඇතුලේ තියෙනවා. නිකන් ගස් වර්ගයක් හරහා දාලා ඒක වැලි දාලා හදාගන්න. ෆෝමලි හදලා. සක්මන හදලා තිබුණාට මේ වැලි මනුව තමයි යෝගේ මුන්දමෙක වැලි මනුව. එලිමන් මම දැකලා නැහැ කොහොමවත් මහසි භාවනා ක්‍රම මධ්‍යස්ථානවත් හරියට සක්මන එම්ෆසයිස් කරනවා සක්මන එම්ෆසයිස් කරාට සක්ම මලු නැහැ ලංකාවේ තමයි කියලා බලන්න හැබැයි ඒගොල්ලන්ගේ වාසිය තියෙන ඒගොල්ලන්ගේ පොළව ලෑලි වලින් හදනවා ඒක අර සිමෙන්තිය වගේ සෞඛ්‍ය සම්පන්න නැත්තේ නෑ හැබැයි මට්ටම්කම නිසා ඉතර නෑ මෙහෙම වැඩි වෙලින් හදන්න බෑ ආන්දෝලන කිව්වේ ප්‍රොබ්ලම් නෑ අනිත් එක ඒක එකක් අනිත් එක මේ අවුරුදු සෑහෙන කාලයක් සිට වෙදී ඉතින් ඒ වෙලාවට එළිය යන්න බෑ. අර වැලි ඔක්කොම කේක් කරනවා. සිද්ධවලද? මෙල්බර්න් වල හද පෙකේ අම්බිච් වැල්ලෙත් අපි ග්‍රේන් එක අඩුයි සයිස් එක. ඔක්කොම කේක් වෙනවා. හීට් එකක්. ඒක සමයේ විතරයි පොඩි කාලයක් රටපා කරන්නේ. අපි ඔක්කොටම යන්න වෙනවා සීසයි. ඒක බර වැඩි. ඒ ඉරා බහිනවා වැඩි. මේ මේක අඟල් පහේ වැල්ල තමයි සාමාන්‍ය කියන්නේ අඟල් පහේ වැල්ලක් පානවා ඒක නිකන් ඉරා බහින්න ඕනේ. හැබැයි අර තරම්ම වාඩියට යන්නේ. ඒකට වෙහෙසයි යන්නේ. මේක සක්මනේ වෙනසක්. දැයි තේන.